කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්ම භගවතු අරහතෝ සම්මා සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න ගුණවන්ත පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ මජ්ක්‍ධිම නිකායේන සල්ලේක සූත්‍ර දේශනාවේ මූලිකම කාරණා ටික අපි සාකච්ඡා කරමින් සිටියේ දීර්ඝ සූත්‍ර දේශනාවක් වගේම ඊටාම ගම්බීර සූත්‍ර දේශනාවක් ඊටාම විස්තර සහිතව මේ දේශනාව ඉදිරියට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මූලික කාරණා විස්තර කිරීමෙන් අනතුරුව එතෙන් පටන් අද දින මේ දේශනාවේ ඉතිරි දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් වදාරන මේ බුද්ධ වචනය අසංඛ්‍ය ගණන් ප්‍රාණීන් සංසාරෙන් ගලවනකොට පින්නතුනේ ඒ බුදුමුවින් ඒ ආශිර්වාදේ ලබන එක මොන තරම්ද ඒ ආශිර්වාදේ මොන තරම්ද කියලා අපිට හොඳට හිතා ගන්න පුළුවන් තැනක් තමයි පින්නතුනේ සීවලී පුත්කමරුවාණන්ගේ උපත ලබන මොහොත සීවලී මහරහතන් වහන්සේගේ මෑණියෝ තමයි සුප්පාවාසා සුප්පාවාසාව පින්නතුනේ දරුගැබ හිර වෙලා දුක් විඳා අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් දස මාසක දුක් අම්මා කෙනෙක් අද ඔහොම විඳිනවා නම් අවුරුදු 7ක් තිස්සේ දරුවෙක් අවුරුදු 7කුත් මාස 7ක් කියලා කියන්නේ අවුරුදු 8ක්ම තමයි නේද මාස කිහිපෙයින අඩු එතකොට අවුරුදු 7ක් 8ක් තිස්සේ මේ දරුවෙක් බඩ ඇතුලේ වැඩෙනවා කියනකොට මේ අම්මා බඩේ තියාගෙන ඉන්නේ අවුරුදු 7ක 7 හමාරක දරුවෙක් අවුරුදු 7ක 7 හමාරක දරුවෙක් අද කාලේ නම් දෙවන ශ්‍රේණියේ විතර ඉගෙන ගන්න දරුවෙක් තමයි පින්නතුනේ කුසේ රඳවගෙන ඉන්නේ අම්මා. කොහොම දුකක් විඳින්ද ඇද්ද? අම්මයි දරුවයි දෙන්නම. බිහි වෙන වෙලාවෙත් දරුගේ බහිර වුණා. ඒ හිර වුණේ කුසල කර්ම විපාකයක් නිසා. මෑණියන්ගේ පුතාගේ දෙන්නදිම. අන්තිමේදී සුප්පා වාසාව පින්නතුනේ පිටත් කරනවා පුරුෂයව භාග්‍යතුන් වහන්සේ ළඟට. කරගන්නම දෙයක් නැති තැන. ගිහිල්ලා කියනවා ස්වාමීනි සුප්පාවාසානම් කෝලිය දීතාව බොහොම දුකටපත් වෙලා ඉන්නේ. නමුත් ඔබ වහන්සේගේ සිරිපා එය නිවසේ ඉඳන් වඳිනවා කියලා වන්දනා කරනකොට තථාගතයන් වහන්සේ පෙර පරිද්දෙන්ම බ්‍රහ්මස්වර විහිදුවලා ආශිර්වාද කළේ සුප්පාවාසා කෝලිය දියණිය සූපත් වේවා කියලයි. එච්චරයි. පුරුෂයා ගෙදරට යනකොට සුප්පාවාසාව පින්නතුනේ මහා පිං ඇති පුතෙක් බිහි කරලා අන්තිම භවයේ සංසාරේ දරන සියල්ලෝ සිසිල් කරමින් උපන්න නිසා ඒ කියන්නේ හිත නිවුණනේ ඒ අවුරුදු 7ක් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ඥාති පරපුර විතරකුත් නෙවෙයි මුළු ගම රටක් පින්නතුනේ මේ ගැන තැවෙන්න ඇති හැම කෙනෙක්මම හිතෙන් නිවලා සිසිල් කරමින්ම උපන්න නිසා සීවලී කියලා නම ලැබුවා පැවිදි කරන දා පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කිස්රොද කැපුවේ. සිවුර පෙරවන්න කලින් පැවිදි කරන්න කලින් පළවෙනි කිස්රොද කපනකොට සෝවාන් ඵලයටත්පත් වෙලා දෙවැනි කිස්රොද කපනකොට සකුරුදාගාමි ඵලයටත්පත් වෙලා පින්වතුනේ කෙස් ටික කපලා ඉවර වෙනකොට සීවලී කුමාරයා පැවිද්දටත් කලින් සියලු කෙලෙසුන් නැසලා රහත් ඵලයටත්පත් වෙලා ඉවරයි. එතකොට බලන්න සුප්පාවාසාවට අර ආශිර්වාදයේ කලේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ බුදුම වින් කරන ඒ ආශිර්වාදය මොනතරම් බල සම්පන්නද? අද සෑම පිරිත් දේශනාවක් අවසානයේදීම ඒතේන සච්චේන සුවත්ති හෝතු ආදී වශයෙන් මේ කරන්නේ ඒ බුදුමුවින් එදා කළ ආශිර්වාදයමයි. නමුත් පිරිත් ධර්ම ශ්‍රවණය කරන අය දන්නේ නැහැ. මට මේ කරන ආශිර්වාදය එදා බුදු මුවින් කරපු ආශිර්වාදයම නේද කියලා ඇදහිීමකින් පිරිත නාහන නිසා බොහෝ විටකදී පින්නතුනේ පිරිත් ධර්මයේ ආනිසංසය අපිට අහිමි වෙන තැනුත් තියෙනවා. එතකොට මම මේ කිව්වේ පින්නතුනේ චුන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළාම සුන්දහාමුදුරුව විතරක් නෙවෙයි ඕනම කෙනෙක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළාම භාග්‍යතුන් වහන්සේ එයා ඒ පුද්ගලයාගේ නම කියලම සුඛී හෝතු කියලා සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාදයක් කළාට පස්සේ චුන්දහාමුදුරුව පින්නතුනේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කාරණයක් සැරකරලා ප්‍රශ්නයක් විමසනවා මොකද්ද? යා ඉමා බන්තේ අනේක විಹಿತಾ දිට්ඨියෝ ලෝකේ uppajjanti අත්තවාද පටිසංයුත්තාවා ලෝකවාද පටිසංයුත්තාවා ආදිමේවනුකෝ බන්තේ බික්කුණෝ මනසිකරෝතෝ ඒව මේතා සංදිට්ඨීනං පහානං හෝති ඒව මේතා සංදිට්ඨිනං පටිනිස්සග්ගෝ හෝති කාරණයක් සැලකරලා ඒ සැලකර කාරණයෙන්ම චුන්දහාමුදුරුව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ ලෝකේ ආත්මවාදයෙන් සහ ලෝකවාදයෙන් යුක්ත නොඑක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ බොහෝම නිර්වුල් සමාජ වටපිටාවක කියලා හිතන්න එපා. උන්වහන්සේ පහළ වුණේ දෘෂ්ටීන්ගෙන් ආගමික මතවාද වලින් කතරක් වෙච්ච කාලෙක. මිනිස්සු අතරමං. මිනිස්සුන්ට තෝරගන්න බැරි වුණා කොයික හරිද කොයික වැරදිද කියලා. ලේසියෙන් එක්කෙනෙකුගේ මතේ බැහැර කරන්නත් බෑ. මොකද ඒ අය සරණ ගියපු රජවරුත් හිටියා. මහ සිටුවරු හිටියා. බ්‍රාහ්මණවරු හිටියා. අන්න එවන් දැන් පරිබ්‍රාජක ආදීන්, නිගණ්ඨනාත පුත්ත ආදීන්, පූර්ණ කාශ්‍යපාදීන් පින්නතුනේ වයස මුහුකුරා ගියපු අය. වයස මුහුකුරා ගියා විතරක් නෙවෙයි බහුජන සාදු සම්මතෝ බොහෝ දෙනා විසින් හොඳයි හොඳ ශාස්ත්‍රවරයෙක් කියලා පිළිගෙනයි හිටියේ. සමාජ සම්මතයි. මේ ඒ ඒ තැන නිකන් ආවට ගියාට කරුණු කියපු අය නෙමෙයි. තමන්ගේ දායකයෝ රජවරු, බ්‍රාහ්මණවරු තමන්ගේ දායකයෝ කරගෙන එහෙම ආගම පතුරවපු අය. අන්න එවන් වයසින් මුහුකුරා ගියපු මහා පිරිවරක් පිරිවර හැටියට තබාගෙන එදා ආගම් ප්‍රචාරය කරපු අය මැද තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේ හැටියට අවුරුදු 35යි. වයස අවුරුදු 35යි. අවුරුදු 35 දී තමයි සකල සත්වයා නිවන මඟ ආරම්භන්නේ. අවුරුදු 80 90 අය බණ කියන ලෝකේ මම ලෞතුරා බුදු වුණා කියලා අවුරුදු 35ක තරුණ ශාස්ත්‍රඥ වහන්සේ නම නික්මෙනකොට කොහොම අභියෝගයක් සමාජයේ තියෙන්නේ නැද්ද? හරි හෝ වේවා වැරදි හෝ වේවා අදත් වයසට ගරු කරනවද නැද්ද පින්වත්නි? වයසට ගරු කරනවා. වෘද්ධ භාවයේ මතේ පිළිගන්නවද නැද්ද? මතේ පිළිගන්නවා. අවුරුදු 35ක හොඳ තාරුණ්‍යයක් දරන ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ලේසි වුණේ නැහැ. ලේසි වුණේ නැහැ. පස්වග මහණුන් ළඟට ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න හදනකොට පිළිගත්තද? මුලින් පිළිගත්තේ නැහැ. අන්තිමේදී උන්වහන්සේට සිද්ධ වුණා ඇවැත්නි මම පෙර ඔබට මෙහෙම කියලා තියෙනවද? මේ ඒත්තු ගන්නපු විදිහ. පින්වත්නි එදා දෘෂ්ටි වලින් කාන්තාරයක් වගේ ඒක හොඳට තේරෙනවා පින්වත්නි කාලාම සූත්‍රය බලපුවා. කාලාම වැසියන්ට තිබුණු ප්‍රශ්නය ලොකුම ප්‍රශ්නය ඕකනේ. භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ මොකද්ද? ස්වාමීනි අපි හරි පටලැවිල්ලක ඉන්නේ. මේ කාලාමේට එනවා එක එක ශාස්ත්‍රවරු ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා තමන් දරන මතය අපිට කියලා ඔක්කොම ඉවර වෙලා තව එකක් කියනවා. මොකද්ද? මං කියන එකම හරි අනික ඔක්කොම වැරදි කියලා. ඒක කියලා දවස් දෙකක් යනකොට තව එක්කෙනෙක් කියනවා. එයා එයා දන්න ටික කියලා එයා කියලා යන්නේ මං කියන එක හරි අනික ඔක්කොම වැරදි කියලා. එතකොට අර ඉස්සෙල්ලා විල්ලා කියපු එක්කෙනාගේ එක වැරදි වෙනවා. ස්වාමීනි දැන් අපි කෝක හරිද කෝක වැරදිද කියලා වෙන් කරගන්න බැරි බැරිව ඉන්නේ කිව්වා. ලංකාවත් දැන් කාලාම ජනපදේ වගේ. එහෙම එකක් තියෙනවා. බලන්නකෝ. දැන් හරි පටලැවිල්ලක ඉන්නේ. මේ හැම එකකටම මුලක් තියෙනවා. මොකද්ද? විමසලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ පුද්ගල නායකත්වයන් නොදී මහා පරිණිරවාණයටපත් වෙන වෙලාවේ ආනන්ද මගේ ඇවෑමෙන් ධර්මයයි මේ ශාසනයේ ශාස්ත්‍රු වෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි කියලා ඉවදාලේ. එදා ඒ බුදුරජාණන් වහන්සේ පායයි වදාළ දේ අපි කළා. අපි පුද්ගල නායකත්වයන් හැදුවා. ධර්මයේ නායකත්වේ තියාගන්නේ නැතිව. තවත් විදිහකට කිව්වොත් ශාසනයක් ඇතුලේ අපිට තිබුණු ව්‍යවස්ථාවක් නැහැ. ශාසනය ඇතුලේ අපේ ව්‍යවස්ථාව තමයි ධර්මය. ඒ ව්‍යවස්ථාවට අනුව නම් අපි හිටියේ අපි හැමෝම එක හා සමව ධර්මයේ තුල පිහිටනවා. නමුත් ව්‍යවස්ථාවන් පැත්තකට ගිහිල්ලා පින්නතුනේ පුද්ගල ප්‍රතිපත්තිය ආවා එළියට. අන්තිමේදී අපි පුද්ගලයන් වටා ගොනු වුණා. ශාසනයට උනේත් ඒක, රටට උනේත් ඒක. හැම තැනකම පින්නතුනේ පිරිස බෙදුණු තැන නෙවෙයි බලය තියෙන්නේ. එකම අරමුණක් වෙනුවෙන් ඒ අරමුණ දිනා ගන්න පිරිස එකතු වෙච්ච තැන තමයි පින්නතුනේ බලයේ පැවැත්ම තිබුණේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ට නායකත්වේ නොදී ධර්මයේ පස්සේ එන්න කිව්වම අපි ධර්මයේ පස්සේ නොයා පුද්ගලයන් පස්සේ ගියා. අන්තිමේදී අපිට ඉතුරු වුණේ එක එක්කෙනාගේ බණ මිසක තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි. එහෙම පටලැවිල්ලකයි අපි ඉන්නේ. කාලාම වැසියන්ට උනේත් ඒකමයි. ඒ අය හැම කෙනෙක්ම ඇවිල්ලා පින්නතුනේ එදත් කළේ ධර්මය දේශනා කරපු එක නෙවෙයි තමන් හරි කියලා සම්මත කරපු එක අපිට වමනා කරන්නේ තමන් හරි කියලා සම්මත කරගන්න ප්‍රතිපදාවක් නෙවෙයි අපිට ඕන කරන්නේ නිවැරදි ධර්මයේ කොතනද කියලා හඳුනා ගන්න එකයි පින්වත්නි අපි තාමත් තෝරන්නේ කවුද හරි කියලා කවුද හරි නෙවෙයි කොයිකද හරි කියලා බලන්න අපි දැන් එහ කනාරින්න ඕනේ පින්වත්නි. ශාසනය තුල අපිට ඒ විමසීම තියෙන්න ඕනේ. ශ්‍රාවකයා අතීතයේ ප්‍රඥාවන්තයි පින්වත්නි. අතීත ශ්‍රාවකයා විමසීමෙන් යුක්තයි. ඒක හොඳට තේරෙනවා ත්‍රිපිටකයේ සමහර අය ඇවිල්ලා උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලින්. දැන් ආලවක කියන්නේ යක්ෂයෙක් යක්ෂයෙක් යක්ෂයෙක් කියලා කිව්වට ආලවක අහපු ප්‍රශ්න ටික ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් විමසපු ප්‍රශ්න ඊටාම ගැඹුරු කාරණා. සිත ගැන, ආත්මය ගැන ගැඹුරු අධ්‍යයනයක එයා ඉඳලා තියෙනවා. ඉතින් මේ සඳහන් කළේ පින්වත්නි හැමදාකම සමාජයේ පින්වත්නි නොඑක් මතවාද පැන නගිනවා. නමුත් ශ්‍රාවකයා නුවණැත්තෙක් වෙන්න ඕනේ. එදා ඉන්දියාවත් පින්නතුනේ ආගම් මතවාද වලින් කාන්තාරයක් වගේ. එවන් කාන්තාරයක තමයි තථාගතයන් වහන්සේ අවුරුදු 35 දී සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා ධර්ම චාරිකාව ආරම්භන්නේ. ඉතින් චුන්දහාමුදුරුව ඒක නිසයි අහන්නේ ස්වාමීනි මේ ලෝකේ ආත්මවාදයෙන් සහ ලෝකවාදයෙන් යුක්ත නොඑක ආකාර මිත්‍යා දෘෂ්ටි උපදිනවා. ආත්මවාදයෙන් යුක්ත ආත්මවාදය එහෙමත් නැතිනම් සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය පින්නතුනේ විසි වැදහැරුම්වට තියෙනවා. එදා සක්කාය දෘෂ්ටිය එහෙමත් නැතිනම් ආත්මවාදය කියන එක පින්නතුනේ විසි ආකාරයකින් පින්නතුනේ බෙදී ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටිය තියලා තිබුණා. බැරෑරුම් කාලයක් විසි ආකාරව සක්කාය දෘෂ්ටිය තිබුණා. විසි ආකාරව ආත්ම දෘෂ්ටියක් සමාජගත වෙලා ඒ සමාජගත වීම ඔස්සේ පින්නතුනේ එක එක මතවාද ඉදිරිපත් වෙලා තිබුණා. මොනවද මේ 20 ආකාර සක්කාය දිට්ඨිය? පින්වත්නි, උපාදානස්කන්ධ කීයද? උපාදානස්කන්ධ තියෙනවා පහක්. මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ කියන උපාදානස්කන්ධ පංචකය එහි පළවෙනි එක රූප උපාදානස්කන්ධය. රූපෝපාදානස්කන්ධයේ පිළිබඳව පින්නතුනි සක්කාය දෘෂ්ටිය හෙවත් ආත්මවාදයේ ඇති වෙනවා ක්‍රම හතරකට. පළවෙනිම ක්‍රමේ තමයි පින්නතුනේ ඇති වෙනවා සක්කාය දෘෂ්ටියක් ආත්මවාදයක් මේ රූපය තමයි ආත්මය කියලා. මේ රූපය තමයි ආත්මය කියලා. එතකොට ඔය මම මම මම මම කියන කෙනා පින්නතුනේ මම කියලා අඳුනාගන්නේ රූපය මුල් කරගෙන නෙවෙයිද? රූපය මුල් කරගෙනයි. දැන් අපි හිතමු කෙනෙක් මැරෙනවා. කෙනෙක් මැරිලා ඒ gederama පින්වතුනේ උපදිනවා වෙනත් රූපයකින්. දැන් අපි හිතමු ඒ මැරුණේ අම්මා කියලා. ඒ gederama උපදිනවා පින්වතුනේ වෙනත් රූපයකින්. දැන් ඇහුවොත් එහෙම මේ ඉපදුනේ අම්මද කියලා. මේ කවුද කියලා ඇහුවොත් අපි අම්මා කියන්නේ ඒ ඇයි? අම්මගේ රූපය නෙමෙයි. නේද? අම්මගේ රූපය නොවන නිසා. අන්න එතන එහෙනම් තියනවා නේද පින්නතුනේ රූපය කියන එක අල්ලා ගැනීම. දැන් මම කියලා කියපු කෙනා අපි හිතමු පින්නතුනේ යම්කිසි සැත්තමකින් පස්සේ පින්නතුනේ අපේ මුළු මනින්ම මුහුණේ තිබෙන්නා වූ ස්වභාවය විකෘති වෙලා වෙනත් හැඩතලයකට එනවා. වෙනත් සැත්කමක් කරලා අපි හිතමු නොඑක් සැත්කම් තියෙනවනේ අද. ඒවක් එහෙම එකක් කළාට පස්සේ පින්නත් අපේ තියෙන මූණේ අපි දැකපු රූපය නෙමෙයි. දැන් කැඩපත ඉස්සරහට ගියපුවාම දැන් අපි හිතමු කැඩපතෙන් බලන්න කලින් අපිට අපේ රූපය ඇඳලා දෙන්න කියන චිත්‍රයකින්. දැන් සැත්කමක් කරලා මුහුණේ හැඩේ රූපේ වෙනස් වෙලා දැන් කවුරු හරි පින්නතුනේ කැඩපතක් නැති නිසා රූපේ ඇඳලා පෙන්නනවා. දැන් ඔබේ මනසේ තියෙන්නේ Tamange මොකද්ද? පෙර රූපය. දැන් අඳින කෙනා චිත්‍රය අඳින්නේ දැන් රූපය. දැන් තියෙන රූපය ඔබට පෙන්නපුවාම මෙන්න දැන් ඔබේ රූපය කියලා. ගත්ත ගමන් මොකද කියන්නේ? මේ මම මේ මම නෙමෙයි කියනවා. මේ මම නෙමෙයි කියනවා. දැන් තේරෙනවද එහෙනම් රූපය ආත්මයි කියලා අපි අල්ලා ගන්නවා කියලා. ඒ කියන්නේ ඒ රූපය නෙමෙයි නම් ඒ මම නෙමෙයි කියලා එනවා. ඒ රූපේ නෙමෙයි නම් ඒ මම නෙමෙයි කියලා. හරියට මොන වගේද? Tamanට යම් කිසි වාහනයක් තියෙනවා ඒ වාහනේ පාට මාරු කරලා දුන්නාට පස්සේ කියනවා නෑ මේක මගේ වාහනේ නෙවෙයි කියලා. නමුත් අන් සියල්ල මේක. අන්න ඒ වගේ. දැන් අපි හිතමු පින්නතුනේ බිත්තියක අඳිනවා චිත්‍රයක් ඔබේම රූපය. බිත්තියක ඔබේම රූපයේ චිත්‍රයක නැඳලා ඇහුවොත් එහෙනම් මේ කවුද කියලා? ගත්ත ගමම කියනවා මේ මේ මම. මේ මම කියනවා. දැන් ඔබේ තියෙන රුචිකත්වයන් ඒකේ තියෙනවද? ඔබේ තියෙන සිතුම් පැතුම් මේ චිත්‍රයේ තියෙනවද? ඔබේ තිබෙන්නා වූ කෙලෙස් සහිත භාවයේ ඒ චිත්‍රයේ තියෙනවද? නැහැ. ඔබේ තිබෙන්නා වූ අරමුණු බලාපොරොත්තු අපේක්ෂාව ඔය ඔක්කොම මේ චිත්‍රය තුල තියෙනවද? මොකුත් නැහැ. තියෙන එක දෙයයි. මොනවද? මම මම කියලා දැකපු හැඩතල ටිකක් නිමිති ටිකක් අර පිටියේ තියෙනවා. දැන් අපි කියනවා ඒ මම කියලා. ඒ කියමනාස්සෙත් තියෙන්නේ මොකද්ද? අපි අස්සිත් තියනවා මොකද්ද තාම සක්කාය දිට්ඨිය මේ රූපය මම කියලා. මේ රූපේ මම කියලා. දැන් වැටහෙනව නේද? එතකොට එකක් තමයි රූපේ සම්බන්ධව මේ රූපය තමයි ආත්මය කියලා. මේ රූපය තමයි මම කියලා. තවත් කෙනෙක් හිතනවා පින්නතුනේ ඊළඟට මිත්‍යා දෘෂ්ටියක් හැදෙනවා ආත්මය තමයි රූපය කියලා. මේ රූපේ තමයි ආත්මය කියලා කෙනෙක් දකිනවා. තව කෙනෙක් හිතනවා මේ ආත්මය තමයි රූපය කියන්නේ කියලා. එතකොට එයා දකිනවා මේ රූපේ තමයි ආත්ම කියලා කිව්වහම නොවෙනස්ව පින්නතුනේ භවයෙන් භවයට යන පදාර්ථයක් හැටියට දකිනවා. මොකද අතීතයේ එදා ඉන්දියාවේ පින්නතුනේ එදා දඹදිව ඒ අය හිතුවා මේ උපාදානස්කන්ධ පංචකය ඇතුලේ තිබෙන්නා වූ යම් නොවෙනස් වන පදාර්ථයක් තියෙනවා කියලා. එයාලා හොයන්නේ ඒක. වැටහෙනවද? දැන් බුදුරජාණන් වහන්සේනේ පෙන්වන්නේ අනාත්මවාදය. නමුත් එදා පහළ වෙච්ච හැම කෙනෙක්ම හොයන්නේ ආත්මයක් නැති එකක් තියනවද කියලා නෙමෙයි. ආත්මේ කොතනද තියෙන්නේ? එතකොට එයා ආත්මය කියන එකෙන් නිදහස් වෙලා නැහැ. වැටහෙනවද ඔබට? දැන් ඔබට අතට යමක් දීලා කියනවා බඩු ගොඩක් තියෙනවා. පීතමු පින්වත්නි යම් කිසි එකම හැඩය අපි හිතමු හතරස් හැඩයක යම් භාණ්ඩ රාශියක් ගොඩ ගහලා පින්නතුනේ පාට පාට පාට පාට එක එක ප්‍රමාණ වලින් ඔබට ඉස්සර වෙලා එකක් දෙනවා මෙන්න මේක අතේ තියාගෙන මේක හොයන්න කියලා. දැන් ඔබට සිද්ධ වෙනවා අර මුළු ගොඩම පීරලා පීරලා පීරලා පීරලා පින්වත්නි අර ඒ ඒ තියෙන එක හොයන්න. හැබැයි එයා ඒක හොයන්නේ අර හොයන එකේ ආකෘතිය අතේ තියාගෙනද නැද්ද? හොයන්නේ එකක්. ඒක හෙව්වට අතේ තියෙන්නේ ආකෘතියක්. ඒ ආකෘතිය තියනකන් එයා හොයන්නේ ඒක. ඒකෙන් මිදිච්ච එකක් නෙවෙයි. ඒක අයින් කරලා ඕකෙන් එකක් ගන්න කිව්වොත් ඔහු නිදහස්ද නැද්ද? ඔහු නිදහස්. අපි හොයන්නේ නිදහස් මනසින්ද නැත්නම් ආකෘතිද? මොනවද වෙනවද හොයන්නේ? අපි හොයන්නේ ආකෘති. ඒක නිසා තමයි මගේ දේ අතාරින්න හදන්නේ. අපි ඔක්කොම අතාරින්න හදන්නේ අයිති දේනේ නේ. අයිති දේ අතාරින්නනේ හදන්නේ. නේද? තමන්ගේ කියලා තියෙන දේ අතාරින්න. තමන්ගේ කියලා දේ අතාරින්න හදද්දී අතහරින එක පැත්තකින් තියන්නකෝ. ඉස්සෙල්ලා විසඳ ගන්නොත් තමන්ගේ දේ මොකද්ද කියලා. දැන් අපි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ කියන දේවල් අතහරින්න, දන් දෙන්න, නේ? අතහරින එක පැත්තකින් තියලා ඉස්සෙල්ලා බලන්න තමන්ගේ දේ මොකද්ද කියලා අතහරින්න. ඉස්සෙල්ලා තමන්ගේ දේ හොයාගන්න එපා. තමන්ගේ දේ මොකද්ද? මේ දේශනාවේ තියෙන දේ. අපිට ඔතන පුංචි ගැටලුවක් තියෙනවා ඒකයි. අපි අතහරින්න හදන්නේ ඉස්සර වෙලා මනසින් අල්ලගෙන. මම අහන්නේ ඔබ තමන්ගේ දේ අතාරින්න නම් හදන්නේ අතහරින්න කලින් බලන්නකෝ තමන්ගේ දේ මොකද්ද කියලා. මොකද්ද තමන්ගේ කියලා තියෙන්නේ? තමන්ගේ කියලා මොනවද තියෙන්නේ මේ ලෝකෙ ඔබට? ඈ මොකුත් නැහැ. එතකොට අතහරින්නේ මොනවද? අතහරින්න දෙයක් නැහැ අතහරින්න දෙයක් නැහැ. ඉස්සර වෙලා මේක මගේ නෙමෙයි කියලා දැක ගන්න බලන්න. එතකොට මගේ නෙවෙයි කියලා අවබෝධය උපදිනකොට අත් හරින්න දෙයක් නැහැ. අත් හැරිලා ඉවරයි. අත් හැරිලා ඉවරයි. අපි කරන්නේ වැවට වතුර එනවා වැව අපිට සුද්ධ කරගන්න ඕනේ වැවට වතුර එන එක වහන්නේ නැතිව වැවෙන් වතුර යන දොරවල් ටික විතරක් හැරලා දානවා. වැව සුද්ධ කරන්න නම් හොඳට වතුර යන සොරව ටික අරිනවා වගේම එන එක වහන්න ඕනේ. අතහරින්න නම් ඉස්සර වෙලා මගේ දෙයයි මං අතාරින්නේ කියලා ගොඩනගා ගන්න මගේ කියන එකෙන් ගැලවෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි යමක් ඔබේ නෙවෙයිද එය අතහරියු. අපි උත්සාහ කරන්නේ මගේ නොවන දේ අතාරින්න නෙවෙයි. අපි උත්සාහ කරන්නේ මගේ දේ අතාරින්න. ඒ වෙනකොට උපාදානය කරලා ඉවරයි. නේද? ඉස්සෙල්ලා නුවණ මෙහෙවන්න ඕනේ. මගේ නොවන දේ අතාරින්න. ඉස්සෙල්ලා මගේ මේක මගේද නැද්ද කියලා බලන්න ඕන. මගේ නෙමෙයි නම් මොකටද මේක අල්ලගෙන මං? මනසින් අතාරිනවා. එතකොට සමහර අය හිතනවා මේ රූපය තමයි ආත්මය කියලා. තව පිරිසක් ඔන්න මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා රූපය ගැන. මේ ආත්මය කියලා කියන්නේ රූපයයි. මේ කාරණා කීපයේ මෙන්නේ අර ඉහත කිව් පරිද්දෙන් එදා අය ආත්මය කොතනද කියලා හෙව්වා මිසක ආත්මයක් තියනවද කියලා හෙව්වේ නැහැ. එදා පහළ වෙච්ච හැමෝම හෙව්වේ මොකද්ද? ආත්මය කොහෙද තියෙන්නේ කියලා මිසක ආත්මය කියලා එකක් තියෙනවද කියලා හෙව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ ආත්මය කොහෙද තියෙන්නේ කියලා හොයන්න කලින් කලේ මොකද්ද? එහෙම එකක් තියෙනවද කියලා බැලුවා. බලන්නකො ශාස්ත්‍රඥ වහන්සේගේ ස්වභාවය. අනෙක් අය ඒක නිසා ආත්ම කියන සංඥාවෙන් මිදෙන්න බැරුව එයාලා හොයන්නේ ආත්මය. පැහැදිලිද? දැන් අපිට හොයන්න කිව්වොත් මේ ඔක්කොම උපමා උදාහරණ කින්වත්නි අපිට හොයන්න කිව්වොත් එහෙම සත්තු අතට ගිහිල්ලා අං තියන හාවෙක් නැවත කියනවා මේක උපමාවක් උදාහරණයක්. ඇයි අපි හිතන්නේ නැත්තේ අං තියන හාවු ඉන්නවද කියලා? අපි කරන්නේ අං තියන හාවෙක් හොයන එක. ඒ කූඩුවෙත් යනවා මේ කූඩුවෙත් යනවා කොටියා ඉන්න කූඩුවට ගිහිල්ලා උන්න එතනත් අනතුරකට වැටෙනවා. වලහ ඉන්න කූඩුවට ගිහිල්ලා ඒකෙත් බලනවා ඒ අනතුරටත් වැටෙනවා. නමුත් අපි හොයන්න කලින් කල්පනා කරන්නේ නැහැ ඇත්තටම හොයන්න කලින් බලන්න ඕන මේකේ අන් තියෙන හාවේ ඉන්නවද නැද්ද කියලා. අන් තියෙන හාවු නැත්තම් හොයන්න දෙයක් නැහනේ. තථාගතයන් වහන්සේ හරන් හැම ශාස්ත්‍රවරුම කලේ ආත්මය කියලා එකක් නැහැ. නැති ආත්මයක් තියෙනවා කියලා මනසින් අල්ලගෙන ඒක කොහෙද තියෙන්නේ කියලා හෙව්වේ. ශාස්ත්‍රුන් වහන්සේ අපේ අවුරුදු 35 දී ලෞතර බුදු බවට පත් වෙන්නේ නැති ආත්මයක් තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න පින්නවා. ලෙඩක් තියෙනවද නැද්ද කියලා හොයන්න ඕන වෛද්‍යවරයෙක්. ඊට පස්සේ පින්වතුනේ ලෙඩේ කොතනද මොකද්ද කියලා හොයන්න ඕන. මොකද්ද මොකද්ද බෙහෙත කියලා හොයන්න ඕන ඊට පස්සේ. අන්න ඒ නිසා ඊළඟට රූපේ පිළිබඳව පින්වත්නි එදා තිබුණා ආත්මවාදයක් ඒ තමයි රූපය ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා. මේ රූපේ කියන එක ඇතුලේ හරියට මොකක් වගේද? මලේ තියෙනවා සුවඳ. අන්න එහෙම හිතුවා. එහෙමත් නැත්නම් අපි හිතමු රූපය ඇතුලේ තියෙනවා ආත්මය කියලා. ඒ කියන්නේ හරියට කරඬුවක් ඇතුලේ ධාතුන් වහන්සේලා තියෙනවා. ඒතර ආත්මය කියන එක සිවුම්ම මේ රූපය ඇස්සේ කොහේ හරි තියෙනවා කියලා. ඊළඟට ආත්මවාදයක් ඇති වුණා නෑ නෑ මේ ආත්මය කියන එක ඇස්සේ තමයි රූපේ තියෙන්නේ කියලා. දැන් මේ ආකාර හතරට පිරිසක් බැලුවා රූපය තමයි ආත්මය තව පිරිසක් බලනවා ආත්මය තමයි රූපය කියන්නේ තව පිරිසක් රූපය ඇතුලේ ආත්මය තියෙනවා තව පිරිසක් බලනවා ආත්මය ඇතුලේ රූපය තියෙනවා දැන් හතරයි වේදනා ස්කන්ධය පිළිබඳවත් පින්නතුනේ ওই ක්‍රමයටමයි මේ වේදනාව විඳීම තමයි ආත්මය මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකය පිළිබඳවම ඇතිවන්නා වූ ආත්ම දෘෂ්ටිය මේකට කියනවා විසි වැදෑරුම් වූ ආත්ම දෘෂ්ටිය හෙවත් විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා. පැහැදිලි නේද? විසි ආකාර සක්කාය දෘෂ්ටිය. මේ විසි ආකාරයම මතක තියාගන්න මම කියන වචනෙන් ගැලවෙන්න බැරි තැනක අපි හිර කරපුවා. මේ සක්කාය දෘෂ්ටීන් වල අද වෙනකොට අපි බෞද්ධ නිසා නෑ කියලා හිතන්නත් එපා. අපි තෙරුවන් සරණ ගියේ මාත්‍රයෙන් මේ සක්කාය දෘෂ්ටි විස්ස ඇතුලේ අපි මේ වෙනකොට නෑ කියලා හිතන්නත් හිතන්නත් එපා. මම ඒකයි මුලින්ම උදාහරණයක් කිව්වේ. රූපයක් ඇඳලා බිත්තියේ හපුවම මේ කවුද කියලා මේ මම කියන තැනක අපි තාම ඉන්නවා. ඡායා රූපයක් අරගෙන මේ කවුද කියලා ඇහුවොත් එහෙම මේ මම කියන තැනක මම ඉන්නවා. මම විතරක් නෙවෙයි මේ මගේ අම්මා කියන තැනක ඉන්නවා. මොනවද මේ අල්ලලා තියෙන්නේ? නිමිති, අනුනිමිති ටිකක් නේද? දැන් මගේ චිත්‍රය බිත්තියේ ඇඳා නමුත් නහය මගේ නහය වගේ නෙමෙයි. දැන් මොකද වෙන්නේ? දැන් අහනවා මේ කවුද කියලා. ඈ? දැන් මොකද ඔබ කියන්නේ? දැන් කියනවා මම තමයි. හැබැයි නහය ඒ වගේ නෙවෙයි. ඒකයි නිමිති අනුනිමිති අල්ලගෙන කියන්නේ. දැන් මේක පාට කරනවා. පාට කළාට පස්සේ ටිකක් කළු වැඩි වෙනවා. දැන් අහනවා මේ කවුද? මේ මම මට වැඩි කළුයි හැබැයි ටිකක් කියනවා මේක. දැන් තේරෙනවද අපි සක්කාය දිට්ඨියේ කොතනද ඉන්නේ කියලා? සක්කාය දිට්ඨිය නැද්ද? අපිත් හොයනව නේද මම කියලා කෙනෙක්? තාමත් අපි ඒ ඒ ඒ තැන හොයන්නේ මම සීයකින්න ඡායාරූපයක් දුන්නොත් සිය දෙනෙක් එකට ඉන්න. දැන් මේ බණ අහන්න ආපු හැම කෙනෙක්ම එකට තියලා අපි ඡායාරූපය ගන්නවා. ඡායාරූපයක් අරගෙන පින්වත්නි, ඒ සෝදනය කරලා දුන්නට පස්සේ දැන් තියෙන එක යුද්ධයයි. තියෙන එකම යුද්ධේ මම හොයන එක. මම හොයන්නේ කොහෙද? රූපේක. අපිට තියෙන ලොකුම යුද්ධය ඇත්තටම ඕක නේද? මම හොයන එකනේ. දැන් ඊට පස්සේ මම වුණාට වැඩක් නැහැ මගේ නහය නැත්තම් ඒකේ. මම වුණාට වැඩක් නැහැ මගේ කන ඒකේ නැත්තම්. මම වුණාට වැඩක් මගේ පාට නැත්තම්. මම වුණාට වැඩක් මගේ උස නැත්තම්. මම වුණාට වැඩක් මගේ කිස් ටික ඒ චිත්‍රේ නැත්තම්. දැන් කොතනද ඉන්නේ අපි? දැන් ඉතින් අනේ මේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා කියලා කිව්වට හරියන්නේ නැහැ. දැන් බලන්න ඕන පින්නතුනේ මම මම මම හොයන එක නතර කරගන්න. ඒක තමන් කළ යුත්තක්. අපිව බේරගන්න වෙන ආගම්වල වගේ දේවදූතයෝ ඉන්නේ නැහැ. මේ ශාසනය අපිව ගලව ගන්න තියෙන්නේ අපිටමයි. ඒකේ වැඩපිළිවෙල තමාරමන්න ඕනේ. එතකොට මේ 20 ආකාර ආත්ම දෘෂ්ටියක් තියෙනවා පිනොතනේ. ඊළඟට ලෝකේ තියෙනවා ආකාර 8කට ඇතිවන්නා වූ ලෝකවාදයක්. මෙතන ලෝකවාදය. මොකද්ද ලෝකේ කියන්නේ? මොකද්ද ලෝකේ කියන්නේ? ලෝකය කියලා කියන්නේ පින්වත්නි අපි ඉගෙන ගන්න කාලේ අපේ ගුරුතුමිය ලෝක ගෝලය ගෙනල්ලා මේසෙ උඩ තියලා කිව්වා මේ තමයි ලෝකය කියලා. අපි එදා ඉඳන් ලෝකය කියලා හිතුවේ මේක. නමුත් බුදුරජාණන් වහන්සේ එච්චර දුර විසිරිච්ච තැනින් අපේ මනස අරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමේදී අපිව නතර කළා ලෝකය කියලා කොතනද මේ පංච උපාදානස්කන්ධේ ඕක තමයි ලෝකය අපේ මේ පංච උපාදානස්කන්ධේ තමයි ලෝකය ඒකනේ මස්මින්ච පන භ්‍යාමමත්තේ කලේබරේ ලෝකංච ලෝක සමුදයංච නෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි ලෝකයක් ලෝකය හටගන්න මගත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධේහි මගත් මේ හැම එකක්ම තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි මේ පංච උපාදානස්කන්ධය තුලේ. එතකොට අපිට කියනවා නේද ලෝක සත්වය කියලා. ඒයි ලෝක සත්වය කියන්නේ. ලෝක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. ලෝකය කියන එකේ ස්වභාවය මොකද්ද? ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝනේ. මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. ලෝකයේ හැටි තමයි කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. ඒ කැඩෙන, බිඳෙන, පළුදු වෙන ලෝකය කියලා කියන්නේ අපි හදපු ගේවත් අපි ගත්තු ඉඩමවත් නෙවෙයි. මම මම කියලා අඳුනගෙන ඉන්න මේ උපාදානස්කන්ධ පංචකය. ඒ මම කියන කෙනාගේ බාහිර ලෝකයේ හැටියට තමයි පින්නතුනේ අනෙක් ඔක්කොම අපි සකසගත්තේ. මම කියන කෙනාව සතුටු කරන්න. සැපවත් කරන්න. එහෙමනේ නේද? ඒකනේ දේශනාව කියන්නේ මකුලුවා වගේ කියලා. නේ? අපි කරන්නේ මකුලුවා වගේ වැඩේනේ. මොකද්ද? මකුලුවා දැලවියන එකයි කරන්නේ. මකුලුවා දැල වියපුහම වියලා බලාගෙන ඉන්නවා වියපු තරමක් දැලට අහු වෙන සත්තු මකුලුවගේ ආහාරය වෙනවා. ඒ අහුවෙන සත්වයා ආහාරයට අරගෙන ඒ මකුළුවා මොකද කරන්නේ? තව ටිකක් දැල ලොකු කරනවා. දැන් අරටත් වඩා අහුවෙනවා. දැන් ඉඩම වැඩි. දැන් ඉඩම වැඩි. දැන් ඔන්න පින්වත්නි ඒ දැලට අහුවෙන ප්‍රමාණය ආයෙත් කනවා. දැන් ආයෙත් ආහාරයට අරගෙන දැන් ආයෙත් ඉඩම ලොකු කරගන්නවා. නේද? මකුළුවා මම නම් වියන තරමක් දැල මගේ මගේ කොටසනේ මේ මකුළුව ආයිති ගොතන්නේ නේද? මකුළුවා මම දැල මැදට වෙලා දැලක් ගොතනවා මගේ කියලා ඉස්සෙල්ලා පොඩ්ඩයි තිබ්බේ. දැන් එන්න එන්න එන්න එන්න මොකද වෙන්නේ? මගේ කියලා කකා මගේ කියලා කකා හම්බ වෙච්ච ඒවෙන් මගේ මගේ මගේ කියලා දැන් දැල ගොතාගත ලොකුවට. මකුළුවා මම. දැලේ පරාසය තමයි මගේ. දැන් මගේ කොටස තුල යම් තාද්දේ අහු වෙනවද ඒ තමයි මට අයිති දේ. ඒක විඳලා නිකන් ඉන්නේ ආයෙත් මගේ කොටස පුළුල් කරනවා. කවදාක නමුත් මේ මකුලුවා මැරෙනෝ කොහෙද? මගේ කියලා ගොතාගත්තු දැලේමයි. ඒ කොටසෙමයි. අපිට මොකද වෙන්නේ? අපිට මොකද පින්නත් වෙන්නේ? අපිත් ඉතින් පුළුවන් දා ඉඳලා කරන්නේ දැල ගොතන එකනේ නේ. පොඩි කාලේ අපිට මෙච්චර ලොකු දැලක් තිබ්බේ නෑනේ. මගේ කියලා තිබුණේ පුංචි බඩු දෙකක් තුනක් දැන් හැබැයි ඒ කාලේ අපි හරි සතුටින් හිටියා. පුංචිම කාලේ අපි හරි සතුටින් හිටියා. දැන් දැන් දැල ලොකුයි. මැරෙන්න ළඟයි. දැන් මැරෙන්න වෙන්නේ කොහෙද? ඔය මගේ කියන එක තුලම නේද? ලෝකය කියලා කියන්නේ ඔය කැඩෙන බිඳෙන paludu වෙන පංච උපාදානස්කන්ධේ නම් සත්වයා කියලා කියන්නේ ඇයි? සත්වයා කියන එකේ තේරුම සත්ත්‍ය කියන එකේ තේරුම තමයි ඇලුණු කියන අදහස. බෝධිසත්ත්ව කියන්නේ එතකොට මොකද්ද? උතුම් අවබෝධයේහි ඇලිලා ඉන්න නිසා. ලෝක සත්ත්ව කියලා කියන්නේ මොකද්ද එතකොට? ලෝකයේහි ඇලිලා ඉන්න නිසා. ලෝකය කියන්නේ මොකද්ද එතකොට? පංච උපාදානස්කන්ධය. ඒ ලෝකේ හැටි මොකද්ද අපි කිව්වේ? කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා. එහෙනම් ලෝක සත්වයා කියලා අපිට කියනකොට අපි මොකද්ද මේ කරන්නේ? කැඩෙන, බිඳෙන, paludu වෙන, උපාදානස්කන්ධ පංචකයක් කෙරෙහි ඇලිලා ඉන්න එක නේද? ඒ ලෝකයට අයිති ලෞකික කියලා කියන්නේ එතකොට මොකද්ද මේ? මේ උපාදානස්කන්ධ පංචකයේ බැසගත්තු läගගත්තු එක නේද? එතකොට ලෝකෝත්තර කියන්නේ මොකද්ද? මම මගේ මම මම මම කියලා හිර කරගත්තු හිර වෙච්චය මේ ග්‍රහණයෙන් නික්මීම නේද? ඒ නික්මීම නිවන නම් නිවන පිණිස මටත් ඔබටත් තරණය කරන්න තියෙන්නේ මම කියන තැනින් නේද? මට අතාරින්න තියෙන්නේ නිවන වෙනුවෙන් මම. ඔබට අතාරින්න තියෙන්නේ නිවන පිණිස මොකද? ඔබ නේද? ඊතර වීම කියන්නේ එතනයි. එහෙනම් පින්වත්නි මහ ප්‍රපාතයක් නෙවෙයිද මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න ඉඳීම? මහා ප්‍රපාතයක් ඉන්නවා. ලෝකවාදී ලෝක කියලා කියන්නේ ධර්මයේ එහෙනම් මතක තියාගන්න පංච උපාදානස්කන්ධයටයි. ධර්මයේ තුලේ. එතකොට ලෝකයේ සම්බන්ධව පින්නතුනේ අට ආකාර බෙදීමක් තිබුණා. ලෝකවාදයක්. අට ආකාර ලෝකවාදයක් ලෝකෙ තිබුණා පින්නතුනේ. මොකද්ද මේ අට ආකාර ලෝකවාදය? පළවෙනි එක තමයි පින්නතුනේ සස්සතෝ ලෝකෝ මේ ලෝකය ශාස්වතයි. ශාස්වතයි කියන්නේ සදාකල් පවතිනවා. මේ ලෝකේ සදාකල් පවතිනවා සස්සතෝ ශාශ්වතයි. ඊළඟ කාරණේ තමයි පින්නද දැන් කියන්නේ අන්ත දෙකක් තියෙනවානේ අපිට අත්හරින්න මුල්ම ඡේද දෙක. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී තමන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නටත් කලින්ම අපේ අනතුරු දෙකකින් අපිව බේරුවා. ඒක හරිය නිවැරදි ප්‍රතිපදාවන්නේ. සමහර අවස්ථාවලදී ඇඟට ලෙඩට බෙහෙත දෙන්න නම් ඉස්සර වෙලා ඇඟ සුද්ධ කරන්න ඕනේ. දක්ෂ වෛද්‍යවරු එහෙම කරන්නේ. බෙහෙත දෙන්න කලින් මොකද කරන්නේ ඉස්සෙල්ලා? ඉස්සෙල්ලා ඇඟ සුද්ධ වෙන්න අරිනවා. එතකොට ඇඟේ තියෙන විස ටික අයින් වෙලා ඊට පස්සේ තමයි ලෙඩේට ප්‍රතිකාරය පටන් ගන්න. බුදුරජාණන් වහන්සේත් කළේ එහෙම එකක්. ඉස්සර වෙලාම ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා කියලා මේ ලෝක සංහතියම වැටිලා තිබිච්ච විසෙන් මුලින් ගැලෙව්වා. මේ දෙක නම් පැවිද්දෙක් විසින් ශ්‍රාවකයෙක් විසින් අත්හල යුතුයමයි කියලා ඉස්සෙල්ලා අත්හල යුතු අන්ත දෙකෙන් මිදෙව්වා අපිව. ඒ මුදවපු අන්ත දෙකෙන් මුදවලා තමයි පින්නතුනේ තමන් වහන්සේ අවබෝධ කරගත්තු මාවත අපිට දේශනා කළේ ප්‍රතිකාරය කළේ. ඒ අන්ත දෙකෙන් අන්ත දෙක මොනවද පින්නත් නේ? අත්හල යුතු අන්ත දෙක කාම සුකල්ලිකානු යෝගයයි අත්ත කිලමතානු යෝගයයි. කාම සුකල්ලිකානු යෝගය කියලා කියන්නේ ශරීරයට අධික්කව පින්වත්නි සැපදීම. අත්ත කිලමතාන යෝගය කියලා කියන පින්වත්නි අතිශයින්ම දුක් දීම. මේ තමයි බාහිරින් බලපුවහම මේ අන්ත දෙක අඳුනගන්න පුළුවන් ක්‍රමය. න්‍යාය මේක නෙවෙයි. පැහැදිලිද? න්‍යාය මේක නෙවෙයි. උදාහරණයකට කෙනෙක් බනිනකොට තරහෙන් ඉන්නේ කියලා කියන්න දකින්න තියෙන කාරණයක් නේ බනිනවා කියන වචන ටික. නමුත් ඒ බනිනවා කියන වචනෙන් තරහෙන් ඉන්නේ කියලා දකින්න පුළුවන්. නමුත් තරහව කියන්නේ ඒ වචන නෙවෙයි. වැටහෙනවද? දැන් කෙනෙක් වචන වලින් බනිනවා. ඒ බනින එකෙන් තේරෙනවා අපිට පේනවා මෙයාගේ ඇතුලේ තරහ තියෙනවා කියලා. නමුත් ඒ වචන කියලා කියන්නේ තරහව නෙවෙයි. තරහව තියෙන්නේ ඇතුලාන්තේ. පැහැදිලිද? ගහක් උඩට පේනවා. ඒ ගස උපද්දවපු මුල් ටික තියෙන්නේ යට. කාම සුකල්ලිකාණ යෝගේ කියන්නේ එක්තරා අන්තයක මතු පිටට පේන විදිය. අත්ති කිලමතාණු යෝගය හෙවත් දැඩිව දුක් දීම කියලා කියන්නේ තව එක අන්තයක එළියට පේන විදිහ. එතකොට ඇතුලේ තියෙන්නේ මොකද්ද? දැන් ඔය පේන විදිහ බුදුහාමුදුරු දේශනා කළේ. ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඇතුලේ තියෙන්නේ ශාශ්වතවාදයයි උච්ඡේදවාදයයි. ශාශ්වතවාදයයි උච්ඡේදවාදයයි සමාජ භාවිතය තමයි පින්නතුනේ කාමසුකල්ලිකානුയോഗයයි අත්තිකිලමතානුയോഗයයි කියන්නේ. එතකොට ශාශ්වතවාදය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ආත්මේ සදාකාලික ආත්මයක් තියෙනවා. සදාකාලික පැවැත්මක් තියෙනවා කියලා දකිනවා. එහෙම දැකපු කෙනා කොහොම වෙයි? ඕක පහසුයි බොහොම තේරුම් ගන්න අපි ඊට පෙර තේරුම් ගනිමුකෝ දැන්. උච්ඡේදවාදේ. උච්ඡේදවාදේ කියන්නේ මරණින් මත්තේ මුකුත් නැහැ. කිසිවෙකුත් නැහැ. අපිත් ඉතින් මරණින් පස්සේ ආයි මුකුත් නැත්තම් කොහොම හැසිරෙයිද? ආයෝ ඒ ඉන්න ටිකේනේ කියලා මොකද කරන්නේ? අධික මාත්‍රව මොනවා කරලා හරි කම්සප විඳිනවද නැද්ද? මොනව කරලා හරි කම්සප විඳිනවා. ඒකයි කිව්වේ අර කිව්වේ ඍණං කତ୍වා රිතම්පි භේත් කියලා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කණ්ඩ කිව්වේ ඒකයි. බ්‍රාහ්මණවරු එහෙම කිව්වනේ වේද මන්ත්‍රවල. වේද ග්‍රන්ථවල කිව්වා මෙතනින් පස්සේ මොන ආත්මයක්ද? ඒ හින්දා ඔය ඉන්න ටිකේ ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කණ්ඩ කිව්වා. ඒත ඔය ඉන්න ටිකේ විතරනේ. අමතක කරන්න එපා මේ උච්ඡේදවාදයේ බෞද්ධය කියන ලෝකේ නැතුව නෙමෙයි. ඔය ඉන්න ටිකේනේ කියලා පටන් ගන්න උච්ඡේදවාදයට නෙමෙයිද? ඡේදවාදයටයි. අත්ඵල යුතු අන්ත පස්වග මහණුන් එදා අත්හැරියට පින්නතුනේ අද වෙනකොට අපි මේ අන්ත දෙක අතහැරලා නැහැ. මේ අන්ත දෙකේ අදටත් ඉන්නවා. යම් යම් ප්‍රමාණවලින් ඒ නිසා මේ ඉන්න ටිකේ ඉතින් හොඳට ඉන්න එපැයි කියලා පින්නොතුනේ මේ කියන්නේ සැප පහසුකම් විඳින්න එපා කියලා නෙමෙයි. ඉන්න ටිකේ ඔය ඉන්න ඕන කියලා පින්නොතුනේ සැපයම අරමුණු කරගෙන දැන් පිරිසක් ඉන්නවා. ඔවුන් තුල තියෙන උච්ඡේදවාදයයි. ශාස්ත්‍රවාදී තියන අය කොහොමද ඉතින්? ඒහයි තමයි පින්වත්නි අධික මාත්‍රව දුක් දීලා පින්නොතුනේ බලහත්කාරයෙන් මේක තවන්න හැදුවේ. ඒක හොඳට තේරෙනවා. අනේ ඉතින් මෙව්වා විඳලම ඉවර වෙන්න එපෑයි කියලා සමහර අය පින්නතුනේ දුක නැති කරගන්න පුළුවන් පුළුවන්කම තියේදී විඳින්න මාරිනවා අත්කලමතානුയോഗයයි දෑත දෙපයි මහන්සි කරවලා වීරිය කළොත් එහෙම ඒ විඳින්න තියෙන දුක්ඛිත ස්වභාවයෙන් ගැලවෙන්න පුළුවන් නමුත් සමහර අය අත්කලමතානුയോഗේ නැද්ද ඕවා ඉතින් විඳලම ඉවර කරන්න එපෑයි පුරුෂ වීරයට ඉඩක් නැහැ දැන් තේරෙනව නේද ශරීරයට දුක් තීම හරහා ක්‍රියාත්මක වෙන්නේ ශාශ්වතවාදයයි ශරීරයට අධික මාත්‍රව සැපදීම හරහා ක්‍රියාත්මක වෙන්නේ උච්ඡේදවාදයයි එතකොට මේ ලෝකයේ එදා තිබුණ මතයක් මේ ලෝකය శాశ్వතයි සදාකාලිකව පවතින ආත්මයක් ආත්මයක් තියෙනවා කියලා. ඒකයි කිව්වේ සස්සතෝ ලෝකෝ. ඊළඟට තියෙනවා පින්නොතේ අසස්සතෝ ලෝකෝ. තව පිරිසක් කිව්වා නෑ මේක සදාකාලිකව පවතින ආත්මයක් ආත්මයක් නෑ. එතකොට ඒක අර උච්ඡේදවාදයටයි වැටෙන්නේ. ඒක වැටෙන්නේ උච්ඡේදවාදයට. ඊළඟට පින්නතුනේ තව ලෝකවාදයක් තිබුණා ඒ තමයි සස්සතෝච අසස්සතෝච ශාශ්වතත් නැහැ අශාශ්වතත් නැහැ. ඒ කියන්නේ නැත්තේත් නැහැ ඇත්තෙත් නැහැ. නැත්තේත් නැහැ ඇත්තෙත් නැහැ. ඒ අය නොයේ තර්ක ඉදිරිපත් කළා. එහෙම නැත්නම් කොහොමද මෙහෙම වෙන්නේ? ඔය ආදී වශයෙන්. පින්වත්නි, ඒ තර්ක වශයෙන් බලනකොට පින්වත්නි යම් යම් තැන්වලදී පැටලිලි සහිතයි. නමුත් මතක තියාගන්න තථාගත ධර්මය දකින්න තර්කය ප්‍රමාණවත් නෑ කියලා. තර්ක පින්වත්නි තර්කේ ප්‍රමාණවත් නැ තථාගතයන් වහන්සේගේ ධර්මයක් දකින්න. මොකද තර්කය කියන්නේ මේ ලෝකේ ඥානය උපදවන්න තියෙන නිවැරදි නිවැරදිම ක්‍රමය නෙවෙයි. නමුත් අද තර්ක කරන්න කතා කරනවා සමහර අය. දැන් අද අපේ සමාජයේ තියෙන ඊළඟ අනතුර තමයි Taman ධර්මයක් අවබෝධ දැනගෙන අවබෝධ කරගෙන නෙවෙයි යම් ධර්මයක් දැනගෙන පින්නතුනේ ඒ ධර්මය හරි කියන්න තර්ක කරන්න කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාව පටන් ගන්නෙම අතක්කාවචරෝ අයං ධම්මෝ මේ ධර්මය අතක්කාවචරයි. තර්කයෙන් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. තථාගතයන් වහන්සේට තර්කේ බැරිව නෙවෙයි. තථාගතයන් වහන්සේ තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ මොහොතේ ඔහුට ඒ කාරණය નિරවුල් කිරීමට මිසක මේ ධර්මය තර්කයෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් නම් නෙවෙයි. ඊළඟට පින්නතුනේ තව ලෝකවාදයක් තියෙනවා නේව සස්සතෝච අසස්සතෝච මේක ශාශ්වතත් නෑ අශාශ්වතත් නෑ පළවෙනි එක මොකද්ද? ලෝකේ ශාස්වතයි. දෙවෙනි එක අශාස්වතයි. ඊළඟට කිව්වා මේ ලෝකේ ශාස්වතයි අශාස්වතයි දෙකම තියෙනවා කියලා. ඒ ශාස්වතත් වෙනවා අශාස්වතත් වෙනවා. ඊළඟට ලෝකවාදයක් තිබුණා පින්වත්නි මේක ශාස්වතත් නැහැ අශාස්වතත් නැහැ. සදාකාලිකවම පවතින ආත්මයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වා. ඉස්සෙල්ලා කිව්වේ සදාකාලික පවතින ආත්මයක් තියෙනවා නැහැ. තියෙනවා ඒ වුණාට ආයේ නැහැ. තියෙනවා ඒ වගේම නැති ස්වභාවයකුත් තියෙනවා. ඊළඟට ලෝකවාදයක් කියනවා පින්වත්නි අන්තවා ලෝකෝ මේ ලෝකයේ අන්තවත් කෙලවරක් තියෙනවා. මේකේ කෙලවරක් තියෙනවා. එහෙම කියපු අයත් හිටියා. දැන් බලන්නකෝ මක්ඛලි ගෝසාල. මක්ඛලි ගෝසාල එයාගේ මතේ තමයි පින්නතුනේ මේ ගමන හරියට නූල් පන්දුවක් දිගෑරියා වගේ කිව්වා. නූල් පන්දයක් දිගෑරපුවාම කොනකින් අල්ලලා නූල් පන්දේ වීසි කළාම යම්තාක් නූල් තියනවද ඒ තාක් ගිහිල්ලා නූල් පන්දේ නතර වෙනවනේ. අන්න ඒ වගේ කිව්වා. මේ සසර වසන පඬිතයද බාලයද සෑම කෙනෙක්ම පඬිතයද බාලයද හැම කෙනෙක්ම 146000 600 වාරයක් ඉපදිලා සසර කෙලවර කරනවා කියනවා. කවුද කියන්නේ? මක්ඛලී ගෝසාල. පින්වත්නි ඔය ෂර්ෂාස්ත්‍රවරුන්ගිනුත් මක්ඛලී ගෝසාල කියන්නේ අතිශය ධර්ම මිත්‍යා මතයක් දරපු කෙනෙක්. මෙයා කියනවා ආත්මභාවය 146600 වාරයක් ඔය මොන බාලයා වුණත් මොන පඬිතයා වුණත් සංසාරේ ගිහිල්ලා තමයි කෙලවර කරන්නේ. ඉතින් එහෙම වුණාම අපි මොනවා කරපුවහම මොකද? එහෙම වෙනවනම් අපි මොනව කරපුවම මොකද පින්නවත් නෑ. මේ මොනව කළත් පින්නතුනේ 146600 වාරයක් සැරිසරන්න වෙනවනේ. අන්න එහෙම ලෝකේ අන්තයක් තියනවා කියලා, කෙලවරක් තියනවා කියලා පින්නතුනේ පෙන්නපුවා හිටිය. එහෙම වුණාම මිනිස්සු කුසලයේ වඩයිද? අකුසලයෙන් වෙන් වෙයිද? වෙන් වෙන්නේ නැහැ පින්වත්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක පුග්ගලම්පි සමුරුපස්සාමි යෝ ඒවං බහුජන අහිතාය බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට දුක් පිණිස පිළිපදින වෙනත් කිසිම මිනිසෙක් මන් නම් දකින්නේ කිව්වා. යතේ දම්බික්කවේ මක්කලී මෝගපුරිසෝ. මහණෙනි මේ මක්කලී කියන හිස් මිනිහ තරම් බොහෝ දෙනාට අනර්ථ කරන වෙන මිනිසෙක් නම් මන් දකින්නේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළේ. තවත් පිරිසක් කිව්වා පින්වත්නි අනන්තවා ලෝකෝ මේ ලෝකේ අනන්තවත් කියලා. කියන්නේ කෙලවරක් වෙන්නෙම නැහැ. එතකොට අපිට නිවන ප්‍රාර්ථනා කරගෙන වැඩකුත් නෑ වෙනවා. මොකද මේක කෙලවරක් වෙන්නෙම නෑ. මොනවා කළත් වැඩක් නෑ. කෙලවරක් වෙන්නේ නෑ කියන මතයට එනවා. අන්ත වාච අනන්ත වාච කෙලවරකුත් තියෙනවා ඒ වගේම කෙලවරකුත් නෑ. කෙලවරක් තියෙනවා ඒ වගේම කෙලවරකුත් නෑ. ඉතින් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ. ඊළඟට මතයක් වෙනවා පින්වත්නි ලෝකවාදයක් නේවන්තවා නානන්ත්වා අන්තාච ලෝකෝ කෙලවරක් ලෝකේ ඇත්තෙත් නෑ නැත්තෙත් මේ අටට කියනවා මොනවද අට ආකාරයෙන් අට වැදෑරුම් ලෝකවාදී කියලා. එතකොට සක්කාය දිට්ඨිය කී වැදෑරුම් වුණාද? 20 වැදෑරුම් වුණා. දැන් මේ ලෝකවාදී අට වැදෑරුම්. මේ ඔක්කොම මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටි. මේවා ඇතුලේ සැලකිය යුතු මට්ටම් වලින් ඔබ අපි නෑ කියලා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටි කියලා පැත්තකින් තියන්න එපා. මේ ටික මිත්‍යා දෘෂ්ටි කියලා අපි පැත්තකින් තැබුවට මිත්‍යා දෘෂ්ටියෙන් අපිව ගලවලා පැත්තකින් තියලා නෑ කියන එකත් බලන්න ඕන මේත් එක්ක. අපි මිත්‍යා දෘෂ්ටියයි කියලා දේශනාවයි පැත්තකින් තියන්නේ. නමුත් අපි විමසලා බලන්නේ මේ පැත්තකින් තියන්න හදන මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා දෘෂ්ටියත් එක්කම අපි පැත්තකින් තියනවාද කියලා අපිවත්. අපි මේ මිත්‍යා දෘෂ්ටිය පැත්තකින් තියන්න ඕන. අපි මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවලා මේ ධර්මය මේ තරම් විවරණය කරන්න ඒව නිසා අපිව මේකෙන් ගලවන්න ඕන නිසා මිසක අපි එක්කම මිත්‍යා දෘෂ්ටි අරගෙන පැත්තකින් තියන්න නෙමෙයි. දැන් චුන්දහාමුදුරුව අහනවා මෙන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨියත් 8 ආකාර ලෝකවාදයක් මුල් කරගෙන අනේක ප්‍රකාර මිත්‍යා දෘෂ්ටි මතුවලා තියෙනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටීන් නැති කර ගැනීම සඳහා අහනවා විදර්ශනා මිශ්‍ර ප්‍රථම මානසිකාරය මෙනෙහි කරනකොට ඒ දෘෂ්ටි ටික නැති කරන්න පුළුවන්ද කියලා. මේ දෘෂ්ටි ටික නැති කරන්න පුළුවන්ද විදර්ශනාව මිශ්‍ර වූ ප්‍රථම මානසිකාරයෙන්ම මෙතන ඒ කියන්නේ මොකද්ද? පින්වත්නි, එතන ඒ කියන්නේ සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ නැතිව චුන්දහාමුදුරු අහන්නේ මේ විදර්ශනා මිශ්‍ර ප්‍රථම මානසිකාරය කියලා ප්‍රථම භාවනා මානසිකාරය කියලා කියන්නේ මෙතන අහන්නේ සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ නැතිවම නමුත් විදර්ශනාව තියෙනවා විදර්ශනාව තියෙනවා විදර්ශනාව මිශ්‍රයි විදර්ශනා මිශ්‍රයි නමුත් සෝවාන් මාර්ගයට පැමිණිලා පැමිණිලා නැහැ සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ නැතිවම විදර්ශනා මිශ්‍රව භාවනා මනසිකාරයක් තුලින් මේක නැති කරන්න පුළුවන්ද කියලා. එතකොට ප්‍රථම භාවනා මනසිකාරය කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ මොකක්ද එහෙනම්? සෝවාන් මාර්ගයට පැමිණිලා නැහැ. නමුත් විදර්ශනා මිශ්‍ර වූ භාවනා මනසිකාරයක් කරනවා. පහසුවෙන් තේරුම් ගන්නකෝ. විදර්ශනා මිශ්‍ර භාවනා මනසිකාරයක් තියෙනවා. නමුත් සෝවාන් මාර්ගයට වෙලා නැහැ. ඉතින් අහනවා එහෙම එකකින් පුළුවන්ද මේ විෂයාකාර සක්කාය දිට්ඨියත් අටවැදෑරුම් ලෝකවාදයක් මුල් කරගෙන උපදින්නා වූ මිත්‍යා දෘෂ්ටි ටික ප්‍රහාණය කරන්න දුරු කරන්න පුළුවන්ද කියලා අහනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට එතකොට චුන්දහාමුදුරුව සෝවාන් මාර්ගයට ඇවිල්ලා හිටියේ නැද්ද මේක අහන්නේ? එහෙම හිතෙන්න පුළුවන්නේ. නෑ පින්වත්නි මේ උන්වහන්සේගේ දෝෂයක් නිසා උන්වහන්සේ විමසනවා නෙමෙයි. තත්කාලීන සමාජයේ බොහෝ ශ්‍රාවකයෝ මේ අර්බුදයට මුහුණ පාලා හිටියා. බොහෝ දෙනෙක් සෝවාන් මාර්ගයට පැමිණෙන්නේ නැතිවම මේවා දුරු කරනවා දුරු කළා කියලා මතු වෙලා ප්‍රකට වෙලා මානයක් ඇති කරගෙන හිටියා. ඉදිරි ටික ඔබට මේ සූත්‍රයේ විවරණය කරනකොට ඔබට තෝරගන්න පුළුවන්. දැන් එදා සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ නැතිව යම් විදර්ශනා මිශ්‍ර භාවනා මානසිකාරයකින් යම් කිසි විදිහක ආධ්‍යාත්මීය දියුණුවක් නොලබලා නෙමෙයි ලබලා තියෙනවා. නමුත් ඒ අය මිත්‍යා මතයක ඉන්නව අධික මානයක් ඇති කරගෙන මම කෙලෙස් ටික දුරු කළා කියලා. ඒ අය වෙනුවෙන් තමයි චුන්දහාමුදුර ඇවිල්ලා අහනවා ස්වාමීනි එහෙම සෝවාන් මාර්ගයට එන්නේ නැතිව විදර්ශනා මිශ්‍ර භාවනා මනසිකාරයක් කළා කියලා ඔය කෙලෙස් ධර්ම ටික සංසිඳවන්න පුළුවන්ද කියලා. ඒකයි චුන්දහඳුරු මේ අහන්නේ. නැතිව ඒක චුන්දහාමුදුරුවන්ටම තිබුණු අරුබුදයක් නෙවෙයි. අනෙක් අයට පිහිටක් වෙන්න ඕන නිසා, අනෙක් අයට මාවතක් නිර්වුල් කරන්න ඕන නිසා තමයි චුන්දහාමුදුරුව මේක ඒ අය වෙනුවෙන් අහන්නේ. එදා සමාජයේ අමතක කරන්න එපා බොහෝ දෙනෙක් පෙනී හිටියා බුද්ධ කියලා. අපි බුදුරජාණන් වහන්සේ කියලා වඳින්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වුණාට එදා ඉඳපු එකම බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒකෙන් කියන්නේ සැබවින්ම ඒ අය සම්බුද්ධ වුණා කියන එක නෙවෙයි. නමුත් පූර්ණ කස්සපලත් බුදුවරු වගේ තමයි සමාජෙ හිටියේ. බුදුවරු අඩු නැති ලෝකයක් එදා. රහතන් වහන්සේලා අඩු නැති ලෝකයක් එදා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන කොට ඇතැම්මයි කිව්වේ කොහොමද? උරුවේල කාශ්‍යප හිම කිව්වේ කොහොමද? ආ ඒ ප්‍රාතිහාර්ය පාන්න නම් පුළුවන්. ඒ වුණාට ශ්‍රමණ බවත් ගෞතමිය රහත් වෙලා නැහැ. එයාගේ මනසේ තියෙන්නේ මොකද්ද? මම තමයි රහත්. රහත් වෙලා නැහැ. නමුත් එයාලා තුල මනෝභාවයක් තියෙනවා මම රහත් කියලා. ඒකට දේශනාවේ කියනවා අදිමානයක් කියලා. අදිමානයක්. කවුද මේ අදිමානයේ තියන අය කියලා ඉදිරියට විස්තර කරමු. හැමෝටම අදිමානේ නැහැ. හැමෝටම නැහැ. නමුත් එදා බුදු වෙලා ඉඳපු අයත් බුදවරු කියලා පෙනී ඉඳපු අයත් ඕන තරම් හිටියා. හරි. මම බුදු වෙලා ඉන්නේ කියලා එහෙම කියපුවා ඕන තරම් එදා හිටියා. මම රහත් වෙලා ඉන්නේ මම රහතන් වහන්සේ නමක් මම රහතුන්ගෙන් කෙනෙක් කියලා පින්නත් ඉඳපු අයත් එදා හිටියා. ඒකයි චුන්දහාමුදුරු වහන්නේ. ඇත්තටම ස්වාමීනි සෝවාන් ඵල මාවතට එන්නේ නැතුව ওই ටික කරන්න පුළුවන්ද කියලා. සෝවාන් මාර්ගයට එන්නේ නැතුව විදර්ශනා මිශ්‍ර භාවනා මනසිකාරයක් කළා කියලා ඔය සක්කාය දිට්ඨිය දුරු කරලා ලෝකවාදය නැති කරලා මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න පුළුවන්. තාම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඉදා මුළු සමාජයේම මූණ පාලා හිටපු අර්බුදය ගැනයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් මේ චුන්දහාමුදුරු එදා ඇහුවේ. ඒ නිසා අපි අද දේශනාව එතනින් නිමවටපත් කරමු. විශේෂයෙන් මේ අවකාශය ඔබට ලැබෙන්න මුල්ුණේ අපේ කමානී මායාදුන්න මෑණියන් වගේම අපේ රුක්ලන්ත මායාදුන්න පියතුමන් ඒ වගේම අපේ හේමක මහත්මාණන් ඇතුළු පින්වන්ත පිරිස ඒ පින්වන්ත පිරිසට තම තමන්ගේ පතන්නා වූ බෝධියකින් සුවසේ සසර දුක් නිමා කර ගැනීම පිණිස නියත පාරමිතාවක් වේවා කියලාද ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා සෑම සියලු දෙනා විසින්ම රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ අප අපටත් සදේවක ලෝකයාටත් මිය ගිහින් පින් බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටමත් නිර්වාණ සම්පත් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා තබනවා ආඛාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අහිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ